ඊළඟට ස්වාමීන් වහන්සේ ක්ලේශයන් ක්ලේශයන් 1500ම ගිහි පක්ෂයටත් පුසුදේ විමසීමට කැමැත්තෙමු. එතකොට ස්වාමින් ගරු ස්වාමීන්ද්‍රයන් වහන්සේ අවශේෂ වූ අකුසල ධර්මයෝද ධර්මයෝ කවරෙක්ද? ඒ දෙකම ප්‍රශ්න දෙකක් හැටියට අහලා තියෙන අවසරයි. ක්ලේශයන් ගිහි පැවිදි කතාවක් නැහැ ස්ත්‍රී පුරුෂ කතාවක් නැහැ ඕනම කෙනෙකුට එක් එක් ආකාරයෙන් ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා දැන් සමහරට අහන්න නැත්නම් දැන් අර මච්චරිය ගැන එහෙම කතා කරනකොට ආවාස මච්චරිය එතකොට ආවාස මච්චරිය කියන එක ගිහියාටත් ඇති වෙන්න පුළුවන් කුල මච්චරිය කියන එක ගිහියාටත් ඇති වෙන්න පුළුවන් ගිහියාගේ ස්වභාවය එතකොට සමහර ඒවා ගිහියන්ටම ආවේනික වෙච්ච හැබැයි පැවිද්දාට ඒක වෙන ස්වරූපයකින් ඇති වෙන්න පුළුවන් නිසා ඕනම කෙනෙකුට අවස්ථාවත් එක්ක ඒ ක්ලේශයන් ඒ ආකාරයෙන් මතුවෙන්න පුළුවන් පරිසරය සහ සාධකත් එක්කම. ඊළඟට ඊළඟට අහලා තිබුණා ස්වාමීන් වහන්සේ අවශේෂ අකුසල ධර්මය කවරද? ඒකට අදාළ නැහැ මේ ප්‍රශ්නේ නේද? ඔබ වහන්සේ දේශනා කරපු විදිහට. අවශේෂ අකුසල කියලා කියන්නේ ඉතින් දැන් අපි මේ කතා කරේ අකුසල චෛතසිකනේ. ඔය අකුසල චෛතසිකෙන් එකක් හරි යදනවා නම් ඒක ඉතින් අකුසලයක් තමයි. ඉතින් ඒක විවිධ අවස්ථාවල විවිධ ස්වරූපයෙන් මතුවෙන්න පුළුවන්. ඒ නිසා මේවා තමයි අකුසල කියලා අපිට කියලා නිම කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් කයෙන් සිද්ධ වෙන අකුසල තුනකුත් වචනයෙන් සිද්ධ වෙන අකුසල හතරකුත් සිතින් සිද්ධ වෙන අකුසල තුනකුත් වශයෙන් දස අකුසල කර්මපත වශයෙන් සිද්ධ වෙන අකුසල් 10ක් දක්වලා තියෙනවා. ඊට අමතරව ඒ ඒ අවස්ථාවේ අපිට නිකන් තරහක් ආවත් ඒකත් අකුසලයක් තමයි. ඒකත් කර්මයක් තමයි. කර්මපත බවටපත් වෙන්නේ අර අංග ටික සම්පූර්ණ වෙනකොට. ඒ කියන්නේ ප්‍රතිසන්දිය සහ ප්‍රවෘත්ති විපාක කියන දෙකම ඇති කරන්නේ එතකොටයි. එහෙම නැත්නම් ඒක ඇති වෙලා ඒක විපාකයක් ඇති කරන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන් සාමාන්‍ය කර්මයකට.